ශාසනා සුපින්නතුනි අද ධර්මාන් ශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ හොරණ රාජමහා විහාර භාරකාර හොරණ ධම්මරතන මූලික පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය හොරණ ජිනානන්ද ස්වාමීන් වහන්සේ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 ඉච්ඡාහරාජා ජනසන්දෝති සාදු සාදු සාදු ධර්මස්සවනාබිලාසී පින්නතොනි අද අපි මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට දේශනා කරන්නට යෙදුනේ ජාතක කතා පොතේ සඳහන් වෙන ජනසන්දව කියන ජාතකයට අයිති ගාථා ධර්මයක්. මේ ගාථාවේ මාතෘකා කරගෙන අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ හැම දෙනාට ඊටාම ප්‍රයෝජනවත් කරුණු කීපයක් මේ අවස්ථාවේ හැටියට උදාහරණ සහිතව විස්තර කරලා දීමටයි. පළමුව කළ යුතු මේ කරුණු 10 නොකිරීම නිසා පුජ්‍යලයන් පසුතැවීමටපත් වෙනවා යයි ජනසන්දව රජතුමා ප්‍රකාශ කරනවා. අනාගතයේ පසුතැවීමට හේතු වෙන කරුණු 10ක් තමයි අද මේ ධර්ම දේශනාවෙන් විස්තර කරන්නේ. එතකොට මේ කරුණු 10 අපි තේරුම් අරගෙන ඒ කරුණු වලින් වැළකුණොතින් අපට පුළුවන්කම ලැබෙනවා අනාගතයේ මරණාසන්න අවස්ථාවේදී ජීවිතේ පසුතැවීමටපත් වෙන්නේ නැතුව සැනසීල්ලේ ජීවිතය ගත කරලා බියකින් තොරව මරණයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණාවයි. පසුතැවීමටපත් වෙනවයි කියන්නේ පින්නතොනේ කොච්චර ප්‍රතිකාර කළත් සුව කරගන්න බැරි බරපතල රෝගයක් හැටියටයි මේ පසුතැවීම කියන එක දක්වලා තියෙන්නේ. ඒ මොනම ප්‍රතිකාරයකින්වත් සුව කරන්න බැරි වෙනවා. එහෙම සුව කරන්න බැරි රෝගයක් නම් පසුතැවීම අපි හැමදෙනාම කල්පනා කරන්නට ඕනේ. ඒ පසුතැවීම නැමැති රෝගයට හේතු වන හේතුකාරක හේතු කාරණා අපේ ජීවිතවලට ඇති කරගන්න හොඳ නැහැ. ඒවා දුරින්ම දුරු කරලා සැනසෙල්ලට හේතු වෙන කරුණු කාරණා ළඟා කර ගන්නටත් තමන්ගේ දූ දරුවන්ට එම කරුණු ළඟා කර දීමටත් දෙමව්පිය වැඩිහිටියන් හැටියට ඔබ සෑම කෙනෙක්ම අදිෂ්ඨාන කර ගන්නට ඕනේ කටයුතු කරන්නට ඕනේ පින්නතුනි මේ ලැබිලා තියෙන කාලය වේගයෙන් ඉක්මලා යනවා සමහර කරුණෝ දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු ඒවා තියෙනවා. නමුත් ඒ සියලු කරුණු අපිට ඒ ආකාරයෙන් විස්තර කරන්න නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි ලැබෙන ආකාරයට කෙටියෙන් හෝ විස්තර කරලා දෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම ඒ පිළිබඳව නැවත නැවතත් විමසලා බලන එක මම හිතනවා ඉතා වැදගත් වෙනවයි කියලා. මේ කරුණු ටික මාතෘකා කරගන්න කල්පනා කරේ හැමතැනම බැලුවාම අපට මේ කරුණු එකක්වත් අදාළ නැහැ කියලා ඉවත් කරන්න බෑ. ඒ හැම කරුණක්ම මුළු ජීවිත කාලයට වගේම උදෑසන අවදි වෙච්ච මිනිසයාට රැට නිින්දට යන තුරාවටම ජීවිතේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මෙම අනාගතයේ පසුතැවීමට හේතු වෙන කරුණු ටික අපි මේ කාලය තුලදී විස්තර කරලා දීමට බලාපොරොත්තු වෙන්නේ. මෙම ජාතක කතාවෙන් සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට මුල් කරගෙනයි මේ කරුණු දේශනා කරන්නේ. නමුත් වර්තමානයේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු දේශනා කරාට මීට පෙර ආතුව මේ කරුණ දේශනා කරන්නේ බ්‍රහ්මදත්ත රජතුමා විසින්. බරණැස විසෝ මේ බ්‍රහ්මදත්ත රජතුමා තමයි මේ කරුණ මුලින්ම දේශනා කරනු ලබන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ කරුණ නැවතත් කොසල් රජතුමාට දේශනා කරනු ලබනවා. ඒ කාරණාවන් දේශනා කරන්න යෙදුනේ කාම සම්පත්තියෙන් ගිලිලා ඒවට ඇලිලා වාසය කරන මේ කොසල් රජතුමා මුල් කරගෙනයි. කොසල් රජතුමාගේ සිරිත තමයි සෑමදාම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන එක. උන්වහන්සේ ගාට ගිහිල්ලා හමු වෙලා කතා බහ කරලා බුද්ධෝපස්ථාන සිද්ධ කරලා එනවා. දවස් කීපයකින් මේ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගියේ නෑ. ඒ වෙලාවේ නැවතත් ආපු ගමම්ම බුදුරජාණන් වහන්සේ අහනවා මහරජතුමනි මෙතෙක් දවසක් අපි ඔබ නොදැක්කෙමු. ඒ මොකද හේතුව කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ වෙලාවේ කොසලජතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි කටයුතු ගොඩාක් තිබුණා ඒකටයි ඒකයි හේතුව කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහරජතුමනි මම වගේ කෙනෙකු තමන්ගේ නුවර වාසය කරනකොට ඔබ වගේ රජ කෙනෙකු රටවැසියා සමග එකතු වෙලා දම්පින්කම් සිදු නොකරොත් ධර්මයේ නොහැසුරුනොතින් තමන්ගේ ජීවිතය අවාසනාවකට ලක්ුණයි කියලා පසුතැවීමටපත් වෙන්න පුළුවන්. බුදුවරයෙකු ලොව පහළ වෙච්ච නැති අවස්ථාවක පවා එදා වාසය කරපු එදා රජකම් කරපු රජවරු තමනොත් රටවැසියාත් ධර්මයේ පිහිටලා ධර්මයේ දේශනා කරවමින් කටයුතු කරන්නට යෙදුණා. අබුද්ධෝත්පාද කාලයකත් රජවරු පවා රටවැසියාට ධර්මීය දේශනා කරමින් දහම් මඟ අනුගමනය කරා මේ බුද්ධෝත්පාද කාලයක ඔබ මෙහෙම නොකරන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාගෙන් ඇහුවා. ඒ වෙලාවේ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනියේ අතීත සිදුවීම මට කියා දෙන්න දේශනා කරන්න. අන්න ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට තියෙන අනුකම්පාව නිසා මේ අනාගතයේ පසුතැවීමට හේතු වෙන කරුණු දේශනා කරන ලබනවා. අන්න ඒ කරුණ තමයි ඇතුළත් ගාථා පාඨයක් තමයි මා මුලින් මාතෘකා කරගන්න යුතුනේ. පින්තුනි එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා මේ මහරජතුමාත් එම විසවටත් දරු සම්පත්තියක් ලැබුණා. ඒ බ්‍රහ්මදත්ත රජතුමාත් එම විසවත් මරණයට පත් වුණාට පස්සේ මේ රජ කුමාරයා රජ බවට පත් වෙලා තමන් රටවැසියාව දුක්ඛිත භාවයෙන් මුදවන්න දාන ධර්මාදී පින්කම් සිද්ධ කරනවා. දිනපතාම විශාල විහිදමක් දරලා දන්සල් දෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි. දැන් මේ රටවැසියා වැරදි වැඩවලින් ඉවත් වෙලා කුසල කර්මවල නිරත වෙනවා. අර හිරගෙවල් වැසී යනවා. මිනිසුන්ගේ බෙල්ල ගසා දමනු ලබන දන්ගෙඩි ඒවා ගිරලා ගියයි කියලා සඳහන් වෙලා තියෙනවා. මේ රජතුමා රටවැසියත් සමග පෙරවස් සමාදන් වෙනවා. පන්සිල් ආරක්ෂා කරනවා, අටසිල් දසසිල් සමාදන් වෙනවා. මාසයකට දෙවතාවක් බැගින් රටවැසියාට අවවාද අනුශාසනා කරන්න ඒ අයව රැස් කරනවා. එහෙම රැස් කරවලා ඒ අයට දෙන අවවාදය තමයි මේ අනාගතයේ පසුතැවීමට හේතු වෙන කාරණාවන් සිදු නොකර කටයුතු කරන්නයි කියන කාරණාව. එදා මේ රජතුමා තමන්ගේ රටවැසියාව ධර්මයේ පිහිටවන්න ධර්මානු මාර්ගී ධර්මානු ප්‍රතිපත්තියේ පිහිටලා ධර්ම මාර්ගයේ ගමන් කරන්නට රජතුමා විශාල වෙහෙසක් මහන්සියක් දරලා තියෙනවා. එදා ඒ රජතුමා මේ රටවැසියාට දේශනා කරන්න දීච්ච පළවෙනි කාරණාව තමයි පසු කාලයේට ප්‍රයෝජනයට ගන්නට හේතු වන ධනයක් ඉතිරි කර නොගැනීම. යම් කෙනෙක් හරි හම්බ කරපු ධනය අනාගතයේ ප්‍රයෝජනයට ගන්න ඕනයි කියලා කල්පනා කරලා එයින් කොටසක් ඉතිරි කර නොතිබුණොත් ඒ පුජ්‍යලයාට ඒකාන්තයෙන්ම අනාගතයේ පසුතැවීමටපත් වෙන සිදු වෙනවා. සමහර පුජ්‍යලයා නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා. මම ලොකු ලොකු තනතුරු දැරුවා. හරි හම්බ කරා. දවසට විශාල මුදලක් වියදම් කරා. මෙපමණ ප්‍රමාණයක් දීපල තිබුණා. නමුත් දැන් මට කිසිවක් නැහැ. එහෙම කිසිවක් මට නැහැයි කියලා එයා සතුටටපත් වෙනව නෙමේ. එයා කනගාටුවටපත් වෙනවා. මාත් එක්ක හිටපු අයට ඒ කාලේ මං විශාල ගණනින් විහිදම් කරා. දැන් මට සතයක් දෙන්න කෙනෙක් නැහැ. මෙහෙම තමයි කියලා සමාජයේ දෝෂාරෝපණය කරනවා. තමන් ඇසුරු කරපු අයට දෝෂාරෝපණය කරමින් තමන්ගේ වැරැද්ද වහා ගැනීම සඳහා කරුණ හොයනවා. කාටවත් දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. කාටවත් වැරදි පෙන්නලා වැඩක් වෙන්නේ නැහැ. තමන් කල්පනා කරන්නට ඕනේ. තමන්ට හොඳ කල්පනා කරන්න පුළුවන් මනසක් තියෙනවා. තීන්දුව තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ යම් රැකියාවක් කරනවා නම් ඒ රැකියාවක් කරන හැම අවස්ථාවකම උපයා ගන්න යමෙන් කොටසක් Tamanට හදිසියකදී ප්‍රයෝජනෙට ගන්න ඉතිරි කරන්නට ඕනේ. එහෙම ඉතිරි කරගන්න නොලැබුණොත් අපි අනාගතයේදී බොහෝ වේදනාවන්ට පත් වෙනවා. මොකද හේතුව ශරීරය කියන එක මටයි ටිකක් නෙමෙයි. මේකේ හැදෙන ආබාධ මොනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. Tamanට නොවෙන්න පුළුවන්. Tamanගේ ස්වාමි පුරුෂයාට, ස්වාමි දියණියට, දරුවන්ට, දෙමව්පියන්ට කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අනාගත බියක් ඇති කරගෙන ආරක්ෂාවක් හැටියට Tamante කියලා යමක් ඉතුරු කරගන්න එක Tamante පසුතැවීමට හේතු නොවන කාරණාවක් වෙනවා. යම් කෙනෙක් අනාගතය ගැන කල්පනා කරලා යමක් ඉතිරි කරගත්තේ නැතුනොත් එයා වයසට ගියාම Tamanට කරදරයක් විපත්තියක් වෙච්ච වෙලාවට පසුතැවෙන්න සිදු වෙනවා. එහෙමනම් ඔබ හැමදෙනා මේ ජනසන්දව රජතුමා රටවැසියාර ලබා දුන්න කාරණාව හොඳට කල්පනා කරලා බලලා තමන් වගේම තමන්ගේ දරුවනුත් තමන්ට ප්‍රයෝජනෙට ලබා ගන්න ගමන්ම කොටසක් ඉතිරි කරන්නට ඕනේ අනාගතයේ ප්‍රයෝජනෙට ගැනීම සඳහා විපත්තියක් වෙච්ච වෙලාවේදී ප්‍රයෝජනෙට ගැනීම සඳහා අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ ගෙදර දොරේ වැඩ කටයුතු වලදී ඒ වගේ දේවල් ප්‍රායෝගිකව අනුගමනය කරනවා නමුත් ඒවා ඉතාම වැදගත් විදියට කල්පනා කරලා කරතින් ඒක ඉතා වැදගත් වෙනවා ඒ වගේම තමයි දෙවෙනි කාරණාව. පින්නතොනේ ළමා කල සුදුසු ශිල්ප ශාස්ත්‍රයක් නොහැදෑරීම. හැම කෙනෙක්ම දෙමව්පිය උත්සාහ කරන්නේ Tamanගේ දරුවාව හොඳ දැනුමකින් යුක්ත කෙනෙක් කරන්නයි. දරුවාට හොඳ ඉගෙනීමක් ලබා දෙන්නටයි. එනිසා අපි ඒ කොච්චර උත්සාහ කරත් සමහර දරුවෝ ඉගෙන ගන්නේ නැහැ. ඒ වගේම ඉගෙන ගන්න අවස්ථාවක් නොලැබෙන අය ඉන්නවා. සමහර අය ඒ ඉගෙනීම කඩාකප්පල් කරගෙන තමන් වෙනත් වෙනත් වැරදි වැඩවලට යොමු වෙනවා. මෙන්න මේ නිසා තමයි අපගේ ජීවිතයේ පසුතැවීමටපත් වෙන සිදු වෙන්නේ ඒ ඉගෙන ගන්න කාලයේදී තමන්ගේ අනාගතයේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය කරන ශිල්ප ශාස්ත්‍රයක් හදාලේ නැහැ කියලා කනගාටුවටපත් වෙනවා. තමන් එක්ක හිටපු අය ඉහළ ඉහළ තනතුරු වලට ගිහිල්ලා හොඳ රැකියාවන් කරමින් යාන වාහන වලින් යමින් යමින් යමක් කමක් හරි හම්බ කරගන්නකොට ඒ අය දිහා දැකලා පසුතැවීමටපත් වෙනවා. අනේ අපට මෙහෙම කරගන්න බැරුණයි කියලා. එහෙම පසුතැවීමටපත් නොවෙන්න නම් අපි හැම කෙනෙක්ම අවශ්‍ය කරන ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගන්නට ඕනේ. ඒ ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍රයේ පිළිබඳව පුළුවන් තරම් හොඳට ඉගෙන ගන්නට ඕනේ. ඒ ඉගෙනගත්තුතින් Tamanට අනාගතයට ප්‍රයෝජනවත් වන හොඳ රැකියාවක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ගොවිතැන වේවා වෙනත් ගුරු වරේක් වේවා වෙනත් ඕනම දෙයක් පිළිබඳව ඒ ඉගෙන ගන්න දේ පිළිබඳව ඒකෙන් ඉහළම දැනුම් සම්භාරයක් ලබා ගන්නට ඕනේ. ලෝකයේ ඉන්නවා කිසිම අකුරක් ලියන්න බැරි පුජ්‍යලයෝ ඉන්නවා. නමුත් ඒ අය යම් යම් ශාස්ත්‍රයන් විෂයන් පිළිබඳව ඉහළම ගෞරව ආදරයට පාත්‍ර වෙච්ච පුජ්‍යලයෝ ඉන්නවා. ඒ අය ඒවයි පිළිබඳව හොඳ දැනුමක් ලබාගෙන තියෙනවා. ඒ නිසා Taman ඉගෙන ගන්න ශේත්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා දෙමව්පියන්ගේ යුතුකම තමයි දරුවන්ට නිසි කාලයේදී සුදුසු අධ්‍යාපනයක් ලබා දෙන්නට කටයුතු කරන එක. එදා අතීතයේ බුද්ධ කාලයේදී රාජකුමාරයෙක් හිටියා. මේ රාජකුමාරයාට දෙමව්පියෝ දෙන්න ඉගැන්වුවේ නැහැ. විශාල ධනස්කන්ධයක් තිබුණා. අම්මා තාත්තා කල්පනා කරේ ඔය දේපල ටික වියදම් කරලා කාලා බීලා සතුටින් ඉන්නේ කියලා. එබඳුම කුලයකින් මේ දරුවාව විවාහ කළ දුන්නා. ඒ දෙන්නා සතුටෙන් ජීවිතේ ගත කරා. නමුත් අන්තිමේදී දෙමව්පිය මිය පරලෝ ගියාට පස්සේ මේ දෙන්නට දුරාචාරයට යමු වුණා. දුරාචාරයට යමු වෙලා සියලු තිබිච්ච සියලුම සේසත නැති කරගත්තා. අන්තිමට සිංගමන් යදින තත්වයටපත් වුණා. ඒ තත්වයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න විහාරයට සොයාගෙන ගියා. ඒ භික්ෂූන් වහන්සේලා වන්දලා ඉතුරු වෙන ඉඳුල් වළඳමින් ජීවිතය ගත කරා. අන්තිමට බුදුහාමුදුරන්ගෙන් භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරා තමන්ව මහාන කරන්නයි කියලා. මහාන වෙන්න කවුරුවත් කැමති උනේ නැහැ. සිඟන්නේක්ව මහාන කරන්න. අන්තිමට බුදුහාමුදුර අහනවා මේ පුජ්‍යලයා කවදා හරි දවසක කාට හරි උපකාරයක් කරලා තියනවද කියලා. සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ස්වාමීනි මේ පුජ්‍යලයා පෙර දවසක මම පින්ඩපාතේ වැඩපු වෙලාවේ මේ රාද බමුණා මගේ පාත්‍රයට බත් සරලුවක් බෙදුවයි කියලා. එහෙමනම් මේ රාදව මහාන කරන්නේ කියලා. බලන්න බුදුරජාන් වහන්සේ දා මහාන කරලා සසර දුකෙන් අත් මුදවන්ට යෙදුනා. ඒ පුජ්‍යලයා එදා ඒ විපත්තියටපත් වෙන සිදු උනේ දුකෙන් අත් මිදෙන්නට කල්ගත උනේ Taman සංසාරයේ Tamanගේ දෙමව්පියන් වැඩිහිටියන් ඒ දරුවට අවශ්‍ය කරන සමාජමය දැනුමක් අධ්‍යාපන දැනුමක් ලබා දුන්නේ නැහැ. එනිසා දීපල වස්තුව තියෙනා වගේම ඒවා පරිහරණය කරන්නටත් අපට අවශ්‍ය කරනවා දැනුම් සම්භාරයක්. ඒ නිසා දරුවන්ට නිසි කාලයේදී අවශ්‍ය කරන දැනුම් සම්භාරය ලබා දෙන්නට දෙමව්පියන් කටයුතු කරන්නට ඕනේ. ඒක ඉතාම වැදගත් දෙයක්. එහෙම නොවුනොත් දෙමව්පියන්ට කනගාටුවටපත් වෙන්න පුළුවන්. කනගාටුවටපත් වෙන සිදුවීම් සිදු වෙන්න පුළුවන්. දෙමව්පියන්ට પરම්පරාවටම අවනම්බුවක් ගෙන දෙන්න පුළුවන්. අඥානවන්ත දරුවන් නිසා. ඒ නිසා ඒ අයව ගුණවත් නැනවත් දරුවන් කරන්නට දෙමව්පියන් කටයුතු කරන්නට ඕනේ. පින්නතුණී ගාව කාරණාව තමයි මේ ලෝකයේ මිනිසුන් බොරු කියා අල්ලස්සාදිය ගැනීම. බොරු කියා අල්ලස්සාදිය ගැනීම නිසා Tamanට පසුතැවීමට සිද්ධ වෙනවා. Taman මරණාසන්න වෙච්ච වෙලාවේදී Tamanට සැනසille මරණයටපත් වෙන විදියක් නැහැ. අනේ මං ධනය හම්බ කරේ ධාර්මික ධනයක් නෙමෙයි. බාහුබලිය යොදවලා දහඩිය මහන්සිය යොදවලා මම ධනය හම්බ කරා නෙමෙයි. මිනිසුන්ගෙන් මං අල්ලස් අරන් තියෙන්නේ බොරු කියලා. ඒ නිසා මට මේ ධනය ගැන හිතලා සැනසෙන්න බෑ කියලා එයා කල්පනා කරනවා. දුක්සුසුම් හෙලනවා. ඒ නිසා පින්නතොනේ කවුරුවත් බොරු කියලා අල්ලස් ගැනීම ආදිය කරන්න හොඳ නැහැ. ඒ සංසාරේ මරණාසන්න වේලාවේදී පරලොවේදී දුක් දුක් වෙන සිදු වෙනවා විතරක් නෙමෙයි පින්නතොනේ ඒකේ විපාක හැටියට බොහෝ නිරයන්හි අනාදිමත් කාලයක් දුක් විපාක විඳින්න සිදු වෙනවා. ඒ නිසා තමයි පින්වත්නි අපි අහලා තියෙනවා නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති. යස්ස අස්සමුකෝ රෝදං විපාකම් පටිසේවති. යම් ක්‍රියාවක් කරලා ඒ කරපු ක්‍රියාව දිහා ආපස්සට කඳුළු සහිත මුහුණෙන් බලන්න සිදු වෙනවා නම් එබඳු ක්‍රියාවල් කරන්න එපා කියලා කියන්නේ ඒකයි. එනිසා මේ එක කාරණාවකට දාල එකක් නෙමෙයි මේ කියවෙන සියලු කාරණාවන් වලට ඒක අදාළයි. අපි යම් ක්‍රියාවක් සිදු කරාම ඒ දිහා අපට ආපහු දුක් මුසු මුහුණෙන් බලන්න සිදු වෙනවා නම් ඒ කරපු දිහා පිළිබඳව අසතුටක් ඇති වෙනවා නම් අනේ මගේ අතින් මම වැරදි දෙයක් කරලා තියෙන්නේ. මම මේ ක්‍රියාව කරනකොට වීර ක්‍රියාවක් හැටියට කරා. නමුත් දැන් මම පසුත වෙනවා මේක වැරදි කියලා. මේක නොකර හිටියා නම් හොඳයි කියලා. අන්න එහෙම හිතෙන දේවල් කරන්න එපා. නිසා හැම වෙලාවකම පසුතැවීමට හේතු නොවන කරුණු සිද්ධ කරන්න. පින්නතොනේ ඔය ඇත්තන් දන්න කාරණාව තමයි අජාසත් රජතුමා. එදා දේවදත්ත හාමුදුරුව සමග එකතු වෙලා වීර ක්‍රියාවන් සිද්ධ කරා. තරුණ කාලේදී රජකමටපත් වුණා. අන්තිමට පිය රජතුමාව මරණයටපත් කරන්න කටයුතු කරා. මේ රාජසභාවේ ඉන්න වෙලාවේ රාජපුරුෂයේ පණිවිඩයක් අරගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබේ දේවියට දරුවෙක් ඉපන්නයි කියලා. රාජසභාවීතිය අජාසත් රජතුමා බොහෝම සතුටටපත් වෙලා කෑ ගහලා කියනවා මං තාත්තා කෙනෙක් වුණා. ඒ සතුට එතනින් නැතර වෙනවා. එයාට මතක් වෙනවා මගේ තාත්තා හිර ගෙදර ඉන්නේ. රාජපුරුෂයාට කියනවා ඉක්මනට යන්න ගිහිල්ලා අර හිර ගෙදර ඉන්න තාත්තව නිදහස් කරන්න කියලා. ඒ වෙලාවේ අජාසත් රජතුමාට දැනෙනවා මගේ තාත්තටත් මාව හම්බෙච්ච වෙලාවේ මේ වගේම සතුටක් දැනෙන්නේ නැති. ඒ නිසා ඉක්මනට ගිහිල්ලා නිදහස් කරන්න කියලා. ඒ යනකොට බිම්බිසාර හිරගෙදර ඉඳලා තවත් රාජපුරුෂයෙක් එනවා මේ පණිවිඩය අරගෙන මහරජතුමා මරණයටපත් උනායි කියලා. ආන්නේ වෙලාවේ ඒ පණිවිඩය ගිහිල්ලා අජාසත් රජතුමාට කියනවා. අජාසත් රජතුමා අහනවා තාත්තා නිදහස් කරාද? නෑ ස්වාමීනි නිදහස් කරන්න ඉස්සෙල්ලා තාත්තා මරණයටපත් වෙලා. ඒ වෙලාවේ ඇතිවෙච්ච පසුතැවීම තමන්ගේ තාත්තා මරණයටපත් උනායි කියන වේදනාව තමන්ට දරා ගන්න බැරි වුණා. එදා ඉඳලම රජතුමාට කවදාවත් නිදා ගන්න බැරි වුණා. නිින්ද යාගෙන ඉනකොට තමන් තමන්ගේ තාත්තට ලබා දුන්න දඬුවම් විපාක පිළිබඳව මැවිලා පේනවා. පසුතැවීමටපත් වෙන සිදු වුණා. ඒ නිසා තමයි කිව්වේ පසුතැවීමට හේතු වෙන කිසිවක් කරන්න එපා. මේ දෙමව්පියන්ට නොසැලකීම විපාක හැටියට බිම්බිසාර රජතුමාට ඒ කර්මයට ලක් වෙන සිදු වුණා. කම්මා විපාකාවත්තන්ති. Taman ඉස්සෙල්ලා කරලා තිබෙච්ච කර්මයන්ගේ විපාකයකට එයාට ලක්වන්න හේතුණා. විපාකෝ කම්මපච්චයෝ. එයාට මේ විදිහට විපාක විඳින්න උනේ එයා කරන ලද කර්මයන්ගේ හේතුව නිසායි. ඒ නිසා ජාසත් රජතුමා ඒ පංචානන්තරිය පාප කර්මය කරගත්තා. ඒ නිසා අපි පසුතැවීමට හේතු වෙන ක්‍රියා කරන්න හොඳ නැහැ. අජාසත් රජතුමාට තාත්තගේ වටිනාකම තේරුණා. Taman තාත්තා කෙනෙක් උණයි කිව්වහම ඊගාවට Tamanගේ තාත්තා මරණයටපත් වුණාට පස්සේ එනම් අපේ ජීවිතයේ කරන්න ඕන දේවල් සිදු වෙලා හමාරයි. එතකොට පසුතැවීමටපත් වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා පසුතැවීමටපත් වෙන්න දේවල් සිදු නොකර ඉන්න කටයුතු කරන එක තමයි තා වැදගත් වෙන්නේ. ඒ නිසා පින්නතොනේ ප්‍රාණඝාතයේ හා අදත්තාදානයෙන් වැළකෙන්නට ඕනේ. සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන් වැළකෙන්නට ඕනේ. Taman මේ තියෙන කායික ශක්තිය ක්‍රමක්‍රමයෙන් දුබල වෙලා යනවා. ඒ දුබල වෙලා යනකොට එක්තෙන් වුණාම වයසට ගියාම Taman කරපු දේවල් පිළිබඳව හිතලා සැනසෙල්ලටයිපත් වෙන්න තියෙන්නේ. අනේ මම මේ වගේ මගේ ජීවිතේ රැකෙන්නේ මං දහස් ගාණක් සිතුන් සසුන් සතුන්ගේ දිවිතොර කරලා තියෙනවා මම මිනිසුන් මරලා තියෙනවා සත්ව ඝාතන කරලා තියෙනවයි කියලා Tamanට කල්පනා කරන්න සිදු වුණොත් එදාට සැනසෙල්ලක් නැහැ. චුන්ද චුන්ද සෝකර මරණාසන්න වෙච්ච වෙලාවේ ඌරන් මරණ විදියට කෑ ගහලා මරණයටපත් වෙන සිදු වුණේ. ඒ නිසා කිසි විටක කිසිවෙකුගේ ජීවිතයක් තර කරන්න එපා. ඒ වගේම කිසිවෙකුගේ දෙයක් සොරකම් කරන්න එපා. මා උපයලා තියෙන දේවල්, මම මේ අරන් තියෙන වස්තුව, ඒව ගැන දැකලා සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙනට ඕනේ. අනේ ඒවා උපයාගත් විදිය ගැන හිතලා දුක් වෙන්න වෙනවා නම් ඒක කරන්න එපා. යතායේතේ තතාහං ඔබේ කැමැත්ත යම්සේද මගේ කැමැත්තත් එසේමයි. එනිසා ඔබ ප්‍රිය කරන දෙයක් අනිත්‍යයට අනිත්‍යයෙන් සොරකම් කරන්න එපා. ඒ ඔබගේ ප්‍රියභාවය තමයි වගේමයි අනිත්‍යයේ ප්‍රියභාවය. එනිසා අනිත්‍ය ආදරය කරනවා තමන්ගේ ජීවිතේට ඒ අය ආදරේ වගේමයි ඔබත් ඔබේ ජීවිතයට ආදරේ. සතාසි උපාවත් ආදරේ. නිසා ප්‍රාණඝාතය, සොරකම, කරලා ජීවිතයේ සැනසෙල්ලක් ලබන්න බෑ කියලා කිව්වේ ඒකයි. එනිසා ඒක මරණාසන්න වේලාවේදී තමන් පසුතැවීමට හේතු වෙන කාරණාවක් ඒ නොකරින්නට ඕනේ කියලා මේ ජනක සඳව රජතුමා සඳහන් කරා. ඊගාට පින්වත්නි පරදාර සේවනයෙන් ජීවත් වීම. ඒකත් පසුතැවීමට හේතු වෙනවා. තම ස්වාමි දියණිය ඉන්නවා, තම ස්වාමි පුරුෂයා ඉන්නවා. එහෙම ඉන්නේද්දි වැරදි කාම සේවනයේ පරඹුවන් කරහා, පර ස්වාමි පුරුෂයන් කරහා යනවා නම් යම් කෙනෙක් ඒක තමන්ගේ ජීවිතයේ අනාගතයේ පසුතැවීමටපත් වෙන්න හේතු වෙන කාරණාවක්. අවුරුදු 80ක් වයසට නකුල මාතා නකුල පිතා බුදුහාමුදුරෝ ගාට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ මන් නකුල මාතාව සොළොස් වියේදී එක්කරගෙන ආවේ අපි දෙන්නම කැමැති අවුරුදු 80ක් වෙනවා අදට අපි දෙන්න කැමැති මතුවටත් මේ හමු වීම සිදු වෙනවා නම් කියලා. එනිසා අපිට එහෙම සැනසille තමන්ගේ ජීවිතයේ අතීතාවර්ජණය කරන්න පුළුවන් නම් මගේ ස්වාමි පුරුෂයා මගේ ස්වාමි දියණිය ඉදිරියේ මට තමන්ගේ ජීවිතයේ පිරිසුදු භාවය කියන්න පුළුවන් නම් කොච්චර වටිනවද එනිසා අපේ ජීවිතයේ යම් සැනසෙල්ලක් දෙදෙනාගේ එකතුවෙන් හටගත්තා නම් බැඳීමේ හටගත් දවසක් යම් දවසක් තියෙනවා නම් එදා ඉඳලා අපි මැරෙන තුරාටම ඒ බැඳීම ඒ ආකාරයෙන් පවත්වා ගන්න කටයුතු කරනවා නම් ඒක වැදගත් වෙනවා. එනිසා පර පරධාර සේවනය බොහෝම දුක් විපාක ළඟා කර ගන්නට හේතු වෙන කාරණාවක් හැටියටයි ධර්මයේ දක්වලා තියෙන්නේ. ඒ සැය විතරක් නෙමෙයි අපට සංසාරේ මරණාසන්න අවස්ථාවේදී පසුතැවීමටපත් වෙන්න සිදු වෙන කාරණාවක්. ඒයින් වැළකෙන්නට ඕනේ. ඊගාට පින්නතනේ වදාරනවා කොතරම් වස්තුව තිබුණත් ඒ වස්තුව තියේදී දන් පෙම් පූජා කරන්නේ නැත්නම් යම් කෙනෙක් ඒවෙන් වැළකෙනවා නම් Tamanට පුළුවන් කාලේ ධන දාන්නේ තියේදී ඒවා පූජා කරලා පිනක් දහමක් කරගත්තේ නැහැ කියලා පසුතැවීමටපත් වෙන සිදු වෙනවා. Tamanට උපයාස අපයාගත්ත දේ තමන් භුක්ති විඳින්නට ඕනේ. භුක්ති විඳින වගේම තමයි තමන්ට මේවා ලැබුණේ කිසියම් හේතුවක් නිසායි. පෙර සංසාරයේ කළ තියෙන දාන ධර්මාදී කුසල කර්මයන්ගේ බලය නිසායි. ඒ බව තේරුම් අරගෙන තව තවත් පින්දහම් කරන්නට ඕනේ. දන් පින්කම් වල යෙදෙන්නට ඕනේ. ආගමික සමාජික යුතුයකම් වල නිරත වෙන්නට ඕනේ. ඒ විදිහට තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට සලකන්නට ඕනේ. උපකාර කරන්නට ඕනේ. රජයට බදු ගෙවන්නට ඕනේ. මේවා හැම එකක්ම Taman උපේන ධනෙන් කරන්නට ඕනේ. එනිසා Tamanට වයසට ගියාට පස්සේ ලෙඩ හැදෙනකොට, ඒ වගේම විපාක ලැබෙනකොට, පින්දහම් කරන්න යනකොට ඒවා කරගන්න බැරි වෙනවා. ඒ නිසා පින්දහම් කරන දාන ධර්මාදී කුසල කර්ම කරන්න ජීවිතේ කාලයක් නැහැ. ඉද ලැබෙන හැම අවස්ථාවකම පරිත්‍යාගය පුරුදු කරගන්නට ඕනේ. එදිනෙදා ගෙදර දොරේදී, රැකියාව කරන ස්ථානයේදී හැම වෙලාවකම පරිත්‍යාගය පුරුදු පුහුණු කරන්න පුළුවන්. පරිත්‍යාගය කියලා කියන්නේ වස්තුව දැන එක විතරක් නෙමේ. ප්‍රිය වචනය කතා කරන එකත් පරිත්‍යාගයක්. ඒ නිසා තව වචනයකින් කෙනෙකුට දානය කරන එක, උපකාර කරන එක. ඒ නිසා කෙනෙකුට බෙහෙත් පැලෑටියක් සොයලා දෙන එක. මේකත් දානයක් පින්නතොනේ. ඒ වගේම මාර්ගය කියා දෙන එක කරුණාවෙන් දයාවෙන් උපකාර කරන එක. සා හැම වෙලාවකම Taman පරිත්‍යාගය කියන එක පුරුදු කර ගන්නට ඕනේ. උදව් උපකාර කරන්නට කාරුණිකව උපකාර කරන්න කටයුතු කරන්නට ඕනේ. නිසා තමන්ගාව වස්තුව තියෙන කාලයේදී ඒවා නාස්ති නොකර ඒවා පිනට දහමට යෙදෙවොතින් පුළුවන් තරම් කුසල් දහම් වල නිරත වුණොතින් ඒකිතා වැදගත් වෙනවා. එනිසා ජීවිතයේ ඒ කුසල කර්මයන් අටමහා පින්කම් කියලා තියෙනවා. මේ වස්සාන කාලයේ මේවාට යොමු වෙන එක තව තවත් සසරට මහත් වූ සැප විපාක ළඟා කර ගන්නට හේතු වෙනවා. ඒ සෞබ යමක් පරිත්‍යාග කරනවා නම් ඒ පරිත්‍යාග කරණය දේ පිළිබඳව පිරිසුදු චේතනාවෙන් කරන්න. පරිත්‍යාග කරලා සැනසෙල්ලටපත් වෙන සතුටටපත් වෙන. ඒකේ විපාක හැටියට ඔබට පරිත්‍යාග කිරීමේ විපාක හැටියට ඔබ ලැබෙනවා. ඒ ලැබිච්ච පරිත්‍යාග කරලා සතුටටපත් වෙන්න සතුටටපත් වුනහම ඔබට ලැබෙනවා ඒ ලැබෙන සම්පත් පරිහරණය කරන්න ලැබෙනවා. ලෝකයේ මිනිස්සු ඉන්නවා පරිත්‍යාග කළා තියෙන නිසා ලැබෙනවා. නමුත් පරිත්‍යාග කරලා සතුටු වෙලා නැහැ. ඒ ලැබෙන සම්පත් තමන් භුක්ති විඳින්නේ නැහැ. ඒවා දිහා බල බලා ඉඳලා මරණයටපත් වෙන සිදු වෙනවා. ඒ නිසා ඒක ලොකු අවාසනාවන්ත තත්වයක්. බුද්ධ කාලයේ තිය මහා ධනසිතුවරයාට එහෙමයි වුනේ. ඒ නිසා අපි පින්නතුනේ පරිත්‍යාග කරන්න, ඒ කරපු පරිත්‍යාගයේ පිළිබඳව හිතලා සතුටටපත් වෙන්න. ඒතොර අපිට ජීවිතේ අනේ මට පුළුවන් කාලේ මං දාන ධර්මාදී කුසල කර්ම කරගත්තා. දැන් බැරි වුණාට මම මේ කරපු ඒවා ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊගාට පින්නතුනේ සමාජයේ ඊගාව කාරණාව හැටියට දක්වලා තියෙනවා වත්කම් තිබියදී තමන්ගේ මහලු වෙච්ච ජරාවටපත් වෙච්ච දෙමව්පියන්ට නොසලකනවා. ඒක බොහෝම පිරිහීමටපත් වෙන්න අන පසුතැවීමටපත් වෙන්න කාරණා හේතු වෙන කාරණාවක්. සමාජයද මේක ශීඝ්‍රයෙන්ම පැතිරලා යනවා. බෞද්ධ වූ අපිට අපි වගේම වෙනත් ජාතිකයන් පවක් ලෝකයේ රටවල් වල නිවාඩු නිකේතන, සාත්තු නිවාස, වැඩිහිටි නිවාස කියලා මොන යම් හෝ වචන වලින් මේ ස්ථාන වැඩි වැඩියෙන් ඇතුළේලා තියෙනවා. ඒ නිසා තමන්ව හදපු තමන්ගේ අම්මව තාත්තව අද දරුවෝ ඒ අයගේ වැඩපල කරගන්න බැරි වෙනකොට ඒ අයව ගිහිලා ඒ ස්ථාන වලට දානවා. ඒ වගේම gedare ඉන්නේදී තමන්ගේ මහලු අම්මා තාත්තා gedare ඉන්නේදී සමහර දරුවෝ රසවත් ප්‍රණීත ආහාර ගෙනල්ලා තම ස්වාමී දියණිය සමග කනවා. පින්වත්නි සොල මොහොතක් කල්පනා කරලා බලන්න. අපි මේ தത്വයට ගෙන එන්න අපිට මේ වගේ හොඳ රැකියාවක් ලබා දෙන්න යමක් කමක් හරි හම්බ කරගන්න අපිව අම්මා මේ தത്വෙට ගේන්න අපේ අම්මා කොච්චර වාරයක් ඇහැට නිින්දක් නොලබ ඉන්නේ නැද්ද? අපේ තාත්තා කොච්චර වාරයක් වේල් කීයක් නොකා නොබී ඉන්නේ නැද්ද? අපිට ඔක්කොටම ඇඳුම් ගෙනත් දෙන්නේ නැති අපේ අම්මා අපේ තාත්තා අපිට අවුරුද්දට ඇඳුම් ඇඳුම් ගත්ත නැති වාර ගණන අවුරුදු ගාන කොච්චර වෙන්නේ නැද්ද? එහෙම දුක් කම් කටලෝ පරිත්‍යාග කරපු අපේ අම්මා තාත්තට වයසට ගියාම කැතකුණු ගොඩේ läගලා ඉන්නකොට සුද්ධ පවිත්‍ර කරන්න බැයි නම් ලෙඩක් දුකක් හැදුනහම බෙහෙත් ටිකක් අරන් දෙන්න බැයි නම් ප්‍රණීත රසමුසු ආහාර වලින් ඊයෑව සනසන්න බැයි නම් එළිය වන්දනාවක් කරන්න පන්සලකට එක්කගෙන යන්න බැරි තත්ත්වයටපත් වෙනවා නම් ඒ දරුවන්ගෙන් ඇති ඵලය කුමක්ද? ඒ දරුවෝ කවදා හරි දවසක අර අජාසත් රජතුමා වගේ තමන් තාත්ත කෙනෙක් වුණාම තමන්ගේ දෙමව්පියෝ මරණයටපත් වුණාම අනේ පසුතැවීමටපත් වෙනවා මට තියෙන කාලේ පුළුවන් කාලේ අපේ අම්මට අපේ තාත්තට අපිට සලකන්න බැරුණනි කියලා. අන්න ඒක මුළු ජීවිත කාලේම සුව කරන්න බැරි භයානක රෝගයක් වෙනවා. ඒ தത്വයට කවුරුවත්පත් වෙන්න එපා. Tamanට තියෙන පුංචි පැල්පතේද, Taman කන්නේ ලුණුයි බතුයිද අපේ අම්මව අපේ තාත්තව අපි මේ විදිහට රැක බලාගෙන අපි මරණ තුරාට රැක බලාගමු. කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. ඒ මැරෙන තුරාට අම්මා තාත්තා බලාගත්තේ සැනසille Tamanට ජීවිතේ කවදාවත් අත්හරින්න බෑ. ඒක ලොකු පිනක් වෙනවා මව්පිය උපස්ථානය. ඊගාට පින්නතොනේ අපි කල්පනා කරන්නට ඕනේ දෙමව්පියන්ට අකීකරු වෙන්න හොඳ නැහැ. අපේ දෙමව්පියන් ලබා දෙන උපදේශ අවවාද අනුශාසන අපි පිළිගන්නට ඕනේ. අපිට සකුණක්ගේ ජාතක කතාවෙන් පැහැදිලි වෙනවා ඒ කුරුළු පැටියෙකුට ලබා දුන්න උපදේශය දෙමව්පියෝ. ඒ නිසා කුරුළු අම්මයි තාත්තයි කියන්නේ මේ නගුලෙන් හාන ලද පස් පිටල උඩට වෙලා ඉන්නේ කියලයි. ඒ කුරුළු පැටිය ඒක අහන්න නැතුව හිතුවක්කාර ලෙස ඇවිදින්න යනවා. දෙවෙනි සැරේ ඒ උකුස් අත්තරිනවා. අන්තිමට ආයසරයක් අම්මා තාත්තා කිව්ව විදියට අර නගුලෙන් හාන ලද පස් පිටල උඩට වෙලා ඉන්නවා. ඒ වෙලාවේ උකුස්සාව ගෙන් බේරිලා උකුස්සවත් මරලා අර මෙරිච්ච උකුස්සගේ ඇඟ උඩට ගිහිල්ලා සතුට ප්‍රකාශ කරනවා මං හරි වාසනාවන්තයි මගේ අම්මා තාත්තා දීපු අවවාද අනුශාසනා පිළිපැද්ද නිසා මාව මරාගෙන කන්නාපු මේ උකුස්සවත් මරලා මට සැනසීල ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබුණයි කියලා. ඒ නිසා වැඩිහිටියන් දෙන අවවාද අනුශාසනා අම්මා තාත්තා දෙන අවවාද අනුශාසනා පිළිපදින්නට ඕනේ. ඒවා පිළිපැද්දේ නැතුනොත් අපි හිරේ විලංගුවේ läගලා ඉන්නකොට දුක් විපාක ලැබිච්ච වෙලාවට අනේ මගේ අම්මා තාත්තා මට කියපු දේවල් පිළිපැදෙන්නේ නැති නිසායි මට මේක උනේ කියලා එදා ලෙඩ ඇඳේ ඉඳලා පසුතැවීමටපත් වෙන සිදු වෙනවා. ඒක කරගන්න එපා. ඊගාඩ පින්නතුනේ ආගමික නායකයින්ට කිසිවිට පරිබව කරන්න එපා. එනිසා අපි කොයි ආගමක් ඇදැඹුවත් ඒ හැම කෙනෙක්ම තමන්ගේ ආගමික නායකයන්ට ගරු කරන්නට ඕනේ. එනිසා අපි ඉගෙනගත්ත දහමේ වටිනාකම තියෙන්නේ අපි ආගමික නායකයන්ට ගරු කරන්න පුළුවන් නම් විතරයි. ඒ නිසා කිසිවිට ආගමික නායකයන්ට ගරහන්න එපා. සිල්වත් ගුණවත් උතුමන් වෙත ගිහිල්ලා හැම වෙලාවකම අවවාද ලබා ගන්නට ඕනේ. ඒ අවවාද ලබා ගැනීම තුළින් අපේ ජීවිතය ආලෝකවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ඔබ හැමදෙනාම කල්පනා කරන්න තමන්ගේ ජීවිතය ආලෝකවත් වෙනවා කියලා කියන්නේ උගත්කමෙන් විතරක් නෙමේ ගුණවත්කමෙනුයි. ගුණවත්කමිනේ උගත්කමිනේ දෙකෙන්ම කෙනෙකුට බැබලෙන්න පුළුවන් නම් ඒ ජීවිතයේ මෙලවත් සාර්ථකයි පරලොවත් සාර්ථකයි මරණාසන්න වෙලාවේ සැනසille ගත කරන්න පුළුවන් සැනසille හුස්ම හෙලන්න පුළුවන්කම ලැබෙනවා අපි ධනෙ උපයන්නේ සැනසille මැරෙන්නයි ඒ නිසා අපි මේ දරුවෝ හදන්නේ සැනසille මැරෙන්නයි මේ පින්කම් කරන්නේ සැනසille මැරෙන්නයි ඒ දේ අපිට කරගන්න බැරුණොත් අපේ ජීවිතය හරි අවාසනාවන්ත වෙනවා ඒ නිසා ජනසන්දව රජතුමා තමන්ගේ රටවැසියාට මේ කරුණු ටික කියා දීලා ධර්මයේ පිළිතලා කටයුතු කරන්න යුතුය කියලා බුදුරජාන් වහන්සේ මේ කොසල් රජතුමාට දේශනා කරා. එදා ඒ කාරණා ශ්‍රවණය කරපු කොසල් රජතුමා ධර්ම මාර්ගයේ පිහිටලා සැනසෙල්ලට සතුටටපත් වුණා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ හැමදෙනාත් කල්පනා කරන්න එදා මේ බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජතුමාට පසුතැවීමට හේතු වෙන කරුණු ටික දේශනා කරලා අවවාද කරන්න දුනා. ඔය ඇත්තොත් මේ කරුණ ටික හොඳට අහලා තව තවත් මේ ජාතක පොත් වහන්සේගේ තියෙන ජනසන්දව කියන ජාතක කතාව කියවලා ඒවා Tamanගේ දරුවන්ට කියවන්නත් අවස්ථාව සලසලා දීලා ඒ දරුවන්ට මේ කරුණ කියා දීලා කර්මයේ අකුසල කර්මයන් විපාක කියා දීලා පව් කරන්නේ නැති බියත් ලැජ්ජාවත් හොඳට අවබෝධ කරලා දෙන්න. ඒතොර එයා මේ හොඳ ගුණගරුක ජීවිතයක් ගත කරලා පසුතැවීමට හේතු නොවන ආකාරයට කටයුතු කරලා ඒගොල්ලන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න කටයුතු කරાવી. ඒ නිසා ඔබ හැමදෙනාම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම තුළින් ලබාගත් මේ කරුණ ශ්‍රවණය කරගැනීමෙන් ලබාගත් සියලු පින් බලයෙන් මේ ධර්ම ශ්‍රවණය කරපෝ මේ මැදිරියේ සිටින දායකකාරක ආදී හැමදෙනාටත් ගෙවල් දොරවල් වල සිටින ලක්ෂ සංඛ්‍යාත සදැහැති ධර්ම ශ්‍රවණාවිලාසී පින්වත් හැමදෙනාටම මේ උදාාරතර පින මෙලව වාසනාවන්ත කරගන්නටත් පරලව සියලු දුක්ඛයන්ගෙන් මිදී ලබන උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය ළඟා කරගන්නටත් මේ පින ඒකාන්තයෙන්ම හේතු ආසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ධාතු සාතු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරං සදා ධර්ම ශ්‍රවණානි සංස කුසල ධර්මයන්ගේ බලමයිමින් සෑම දිනාට උතුම් අමා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ කොරණ රාජමහා විහාර භාරකාර කොරණ ධම්රතන මූලික පිරිවනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය කොරණ ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම සාතු මතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්වතුනි ඔබටත් පුළුවන් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වයේම ඔබගේ දරුවාගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමටත් ධර්මදේශනාවක දායකත්වයේ ලබා ගන්න. එසේනම් 0112 69 71